ඒතර අපි අවබෝධ කරගන්න ඕනේ පින්නොත්නේ භාගතුන් වහන්සේ දේශනා කරන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේ කාරණා අතුරෙන් මේ ධර්මයට යම්කිසි කෙනෙක් ආර්ය ශ්‍රාංක මාර්ගයට ගමන් කරන්න එහෙම නැත්නම් මේ නිර්වාණය සඳහා ගමන් කරන පුද්ගලයෙක් මුලින්ම ඇති කරගන්න ඕන කාරණාව තමයි ශ්‍රද්ධාව කියන කාරණාව. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධ කරගත්තොත් කෙටියෙන් ඒ ශ්‍රද්ධාවෙන් තමයි බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය ධම්මේ අවිච්ඡ ප්‍රසාදය සංඝේ අවිච්ඡ ප්‍රසාදය කියන මේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. කොහොමද මේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ? මේ ඉන්න තැන එහෙම නැත්නම් ඉන්න තැනට අපි කියනවා ලෝකය කියලා. මේ ලෝකේ දුකයි කියලා අවබෝධ කරගත්තනයි යම්කිසි කෙනෙක් අන්නේ අවබෝධ කරගත්ත කෙනා මේ ලෝකේ ඉන්න හිතෙන්නේ නෑ යාට. ලෝකය කියලා කියන්නේ මේ අපේ ජීවන පැවැත්ම. මේ ජීවන පැවැත්ම දුක බව අවබෝධ වෙනවා නම් ඒ දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙනවා නම් තමා තුළින්ම පච්චත්තං වේදිතබ්බෝ තමා තුළින් මේ අවබෝධය ඇති වෙනවා නම් මේ දුක දකින්න දකින්න දකින්න දකින්න මේ ලෝකෙ ඉන්න හිතෙන්නේ මේකේ යන්න හිතනවා මේ දුකෙන් ගැලවෙන්න හිත පැහැදෙනවා අන්න එයාට මට මෙහෙම පැහැදෙනවා නම් භාග්‍යතුන් වහන්සේ කෙසේ මේ දුක්ඛය අවබෝධ කරගෙන නිවාගෙන ඉන්නවාද කියලා මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා පැහැදීමක් ධර්මයෙන් තුලින්. ඒ වගේම සංඝරත්නය කියන්නේ කවුද කියලා Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ආන් ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවති ශ්‍රද්ධාව. ඊට පස්සේ දැන් Taman තීරණයක් අරන් තියෙනවා මෙන්න මෙහෙම ගමනක් යා යුතුයි. මොකක්ද මේ ලෝකයේ දුක තියෙන තැන අතහැරලා සැප තියෙන තැනට යන්න ඕනේ. ඒ සැප තියෙන තැනට යන්න නම් හික්මෙන්න ඕනේ. ඒක තමයි සීලය. ඉතින් එයා සීලය තුල හික්මෙන්න පටන් ගන්නවා. සීලය තුල හික්මනකොට ආන් එයාට පුළුවන්කමක් ලැබෙනවා හිත තැම්පත් කරගන්න. ඒ හිතේ ඒකාග්‍රතාවය හිත තැම්පත් කරගන්න එකට තමයි කියන්නේ සමාධි. දැන් අපි එදිනෙදා ජීවිතයේ ජීවත් වෙනකොට පින්නතුනේ අපි ඇත්තටම භාවනා කරනවා. ඒ භාවනා කරනවා වුණාට ඒ භාවනා වලට අපි කියන්නේ නැහැ සාමාන්‍ය ජීවිතයේ කරන භාවනාවලින් නිවන් දකින්න පුළුවන් කියලා. ඒවා හුඟක් ඒ භාවනා පදනම් වෙලා තියෙන රාගය සහ දෝෂ මෝහ කියන මේ අකුසල මූලයන් එක්ක. භාවනා කියන වචනේ තේරුම තමයි හිත එකඟ කරගන්නවා. ඒ භාවනා කියන්නේ භාවිතා බහුලී කතා. එහෙම නැත්නම් මේ දිගින් දිගටම මේ විදිහට හිත පාත්නවා කියන. අපි ඇති කරගන්න ඕනේ මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ තියෙන සම්මා සමාධිය. එතකොට හිත එකඟ කරගන්න ඕනේ මොකකද? ඇලෙන පාරකත් නෙවෙයි, ගැරෙන පාරකත් නෙවෙයි. ඉතින් මෙතන තේරුම් ගන්න ඕනේ දැන් මේ සමාධියක් ඇති කරගන්නකොට හිත නිවෙන්නේ කොහොමද කියලා. සමාධිය ඇති කරගන්නකොට හිත නිවෙන්නේ පින්නතුනේ අපි ගන්න අරමුණත් එක්ක. ඒ අරමුණ ගන්න ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන අරමුණක්. සතර සතිපට්ඨානයේ තියෙන අරමුණක්. ඒක නිමිත්ත කියලා කියන්නේ. ඉතින් ඒ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේ වගේ අරමුණක් තමයි අපි ගම්ඩ ඕනේ මේ සමාධි නිමිත්ත වශයෙන් නැත්තම් සමාධියට අරමුණු කරන්න ඕනේ. එතකොට අපි ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති පාරක තමයි යන්නේ අනාශ්‍රව පාරක. ආශ්‍රව ඇති වෙනවා කියලා කියන්නේ යම් කිසි අවස්ථාවක ආශ්‍රව කියලා කියන්නේ අපේ හිත පල් වෙනවා තව තවත් කෙලෙස් වලින්. ඒ කෙලෙස් වලින් පල්ලෙච්ච හිතකට තව තව යන්න යන්න සසරේ මොකද වෙන්නේ අපේ හිත මේ තව තවත් මේ සංසාර දුක්ඛේ විඳිනවා. දැන් අපි උදාහරණයක් ඉස්සර ඉස්සලා ගත්තොත් අපි ඇලෙන අරමුණක් ගත්තොත් අපි හිතමු Taman කැමති කෙනෙක් එක තැනක ඉන්නවා එයා දිහා බලාගෙන අපේ චිත්ත රූපයන් එයා දිහා බලාගෙන ඒ කෙනා දිහා බලාගෙන අපේ චිත්ත රූපයන් වගේ දේවල් එහෙම නැත්නම් සිතුවිලි පහල කරනකොට අපිට ඇති වෙන්නේ මොකක්ද? රාගය. අපි අකමැති කෙනෙක් එක්ක ඒ කල්පනා කරලා ඒ විදිහට හිතනකොට අපිට ඇති වෙන්නේ ද්වේෂය. එතකොට ඔය කියන අරමුණ අපිට පුළුවන් මස් මස් ටික අයින් කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු කැමති කෙනාගේ මස් ටිකත් අයින් කරනවා. අකමැති කෙනාගේ මස් ටිකත් අයින් කරනවා. දැන් මේ දෙන්නගෙම තියෙන්නේ මොකද්ද? ඇට සැකිල්ල. දැන් මේ දෙන්නගෙම තියෙන ඇට සැකිල්ල. ඇට සැකිල්ල දිහා බලා හිටියට අපිට අර වගේ ඇලෙන්නේ නැහැ. ඇටසැකිල්ල දිහා බලා හිටියට අර වගේ ගැටෙන්නෙත් නැහැ. එතකොට දැන් බලන්න අර රාගය නිසා මට කුමකක්ද වුනේ අපේ හිත දැවෙන්න පටන් ගත්තා. දැන් රාගයන් තමන්ගේ හිතට එනකොට අපිට පේනවා නැංග ඇතුලේ යම් කිසි දැවීමක් වෙනවා. දැවීමක් වෙනවා, පිරීමක් අපේ හිතේ හැම වෙලේම මොකක් හරි නිකන් ඇතුලේ තියෙන හොඳ නිවින තව ස්වභාවයක් නෙවෙයි. දේශයාවත් එහෙම ඒක හොඳටම දැනෙනවා දේශේනකොට දෙපැත්තම පිච්චෙන දෙකක්. හැබැයි ඒ දෙකෙන් අයින් වෙලා මැද පාරක් තියෙනවා. මොකද්ද මේ මැද පාර? ඒක තමයි ආර්ය ශ්‍රාංක මාර්ගය. ඒක තමයි කාමසුඛල්ලිකාණු යෝගයේ ඉන්නත් එපා, අත්තකිලමතාණු යෝගයේ ඉන්නත් එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒකට ඔන්න පදනමක් වශයෙන් මේ ඇත්තන්ට දැන් පැහැදිලිව තේනවා. දැන් අර ඇටසැකිල්ල. හොඳ අරමුණක්. හොඳ අරමුණක් ඒ ඇටසැකිල්ලක් එක්ක ඇලෙන්නේත් නැහැ, ගැටෙන්නේත් නැහැ. එතකොට මේ ඇටසැකිල්ල කියන අරමුණ දිගින් දිගට දිගින් දිගට කල්පනා කරනකොට කෙනෙක් ඒක දිහා බලාගෙන භාවනා කරන ක්‍රම ගොඩක් තියෙනවා වදිය. ඉතින් මෙන්න මේ විදිහට දිගටම කල්පනා කරනකොට එයාගේ හිත එකඟ වෙන්නේ මේ අට්ටික සංඥාව තුළ. එතකොට එයාගේ හිත දැන් මොකද වෙලා තියෙන්නේ අර කාමච්ඡන්දයෙන් අයින් වෙනවා ව්‍යාපාදයෙන් අයින් වෙනවා. එතකොට කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් අයින් වෙනකොට හිතේ තණ්හාව ටික ටික ටික ටික අඩු වෙලා අඩු වෙලා සියුම් වෙලා එයාගේ හිත උපේක්ඛා තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ සමාධියක් ඇති කරගන්නේ නැති කෙනෙකුට ලෝකේ ඇත්ත දකින්න බෑ. යථා භූත ඥානය දකින්න හරි අමාරුයි. මොකද එයා එක්ක ඇලිලා ඉන්නවා එක්ක ගැටිලා ඉන්න හින්දා. එක්ක ඇලිලා ඉන්නවා එක්ක ගැටිලා ඉන්නවා. ඒ නිසා තමයි මේ උපේක්ඛා සහගත චිත්තයක් ඇති කරගන්න අර වගේ උපේක්ඛා සහගත ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක් තුළ හිත තැම්පත් කරගෙන ඒ තැම්පත් කරගත්තා වූ හිත දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පවත්වා ගන්න. ධානාපාන සති භාවනාවේ සමාධිය වඩා ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට මේ ආනාපාන සති සමාධිය මේ විදිහට දිනු කරගෙන යනවායි කියලා කියන්නේ අන්න එතනදී අපේ මොකක්ද නැති වෙලා යන්නේ මෙන්න මේ හුස්ම රැල්ල මත සිහිය පවත්වනකොට මේකේ දිග ස්වභාවය, කෙටි ස්වභාවය, සංසුඳන ස්වභාවය ඔහොම දකිනකොට මොනවාද නැතු යන්නේ? කාමච්ඡන්දේ නැති වෙනවා මොකද ඒකට හේතුව තමයි අපි ගත්ත අරමුණ කාමයට යන එකක් නෙවෙයි හුස්මත් එක්ක කිසි කෙනෙක් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඒ වගේම ව්‍යාපාද වෙන්නෙත් නැහැ තරහ යන්නෙත් නැහැ නේද එක්ක ඒතර ව්‍යාපාදයක් නැති මේ අරමුණ තුල හොඳට සිහිය පවත්තන හින්දා අපිට පුළුවන්කමක් ලැබෙනවා අපේ තියෙන තීන මිද්දේ වගේ දේ නැති කරගන්න. ඒතර තීන මිද්දය කියලා කියන්නේ මේ චිත්ත චෛතසිකවල තියෙන අකර්මණ්‍යතාවය. ඉතින් අපි සරලව කියනවා නම් කම්මැලි උදාසීන නිදිමත ගතිය නැති කරගන්න පුළුවන්. මොකද මේ අරමුණක් දීලා තියෙනවා. ඒ අරමුණ අපිට පවත්වාගෙන යනකොට ඒක කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණ දෙකක් නැති වෙනවා. උද්දච්චය කියලා කියන්නේ හිත දුවනවා දුවනවා දුවනවා දුවනවා ඉවරයක් නැහැ. ඉතින් මේ දුවන හිත දැන් අපි අර කුළුහරකෙක් ගහක තියලා බැන්දා වගේ දැන් ගහ ගහකට තියලා බැන්දාම කුළුහරකට දුවන් දෙන්නේ ගහ වටේ විතරයි. දැන් මෙතනත් අපි අපේ දුවන හිත බැඳ මොකක් තුළද ආස්වාසය සහ ප්‍රස්වාසය තුළ. දැන් මෙයාට දුවන්න පුළුවන් වෙන්නේ ආස්වාසය ප්‍රස්වාසය තුළ විතරයි. අයත් කඩාගෙන දිව්වොත් එහෙම අයත් මොකද කරන්නේ තියෙන්නේ? අයත් ගියන ගස් බඳිනවා. ගස් බඳිනවා කියන්නේ ආස්වාද ප්‍රස්වාස අරමුණ තුළ පිහිටවන. ආන් ඒ තුළ සිහිය පිහිටවන්න පිහිටවන්න පිහිටවන්න අන්න අර උද්දච්චය කියන එක නැති වෙනවා. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවෙනවා. මොනවාද Tamanට කරගන්න බැරි වෙච්ච හොඳ ගැන පසුතැවෙනවා, කරපු නරක ගැන පසුතැවෙනවා. ඉතින් දැන් ගත්ත අරමුණ එහෙම අරමුණක් නෙවෙන නිසා, ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක් නිසා කිසි පසුතැවීමක් අපිට ඇති වෙන්නේ නෑ මෙතනදී. ඇත්තටම පසුතැවෙන්නේ හුඟක් වෙලාවට අපේ හිත ඔය කාරණා නිසා හිත දුවනවා. ඒ කියන්නේ පසුතැවීම ඇති වෙන්නේ මොකක් නිසාද? උද්දච්චය නිසා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ නිසා තමයි පසුතැවෙන්නේ. සමහර වෙලාවට නිින්ද යනවා කියලා මට භාවනා කරනවා නිින්ද යනවා කියලා පසුතැවෙනවා. ඉතින් හරියට අරමුණ තුළ එනකොට ඒක නැති වෙනවා. විචිකිච්ඡාව කියලා එකක් තියෙනවා සාමාන්‍යයෙන් බුද්ධ ආදී අටතැන් පිළිබඳව සැකය. නමුත් මේ වගේ අරමුණක් තුළ ඉන්නකොට මේ සමතේ වඩනකොට බුදු පියාණන් වහන්සේ ගැන ඒ බමුණු ඉන්න කාලයේදී බුදු පියාණන් වහන්සේ නමක් ඇත්තෙත් නැහැ. එතකොට මේ සමත සමාධිය කියන එක ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේලා නැති කාලෙත් මේවා කරා. ඒ බමුණ උද්දකරාම් පුත්ත ආලාර කාලාම් මේ මේ අය මේවා කරලා ඊට කලින් කරන හැබැයි බුදු පියාණන් වහන්සේ මේවක නිවනට ගලපලා වෙනම දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සමතය කියන කොටස ඉස්සෙල්ලා අපි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට තමයි මේ යන්නේ. හැබැයි ඇති වෙන්නේ සමතය. හිත සමතයටපත් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙතනදී විචිකිච්ඡාව කියලා කියන්නේ හිත තැම්පත් වුණාද නැද්ද කියන සැකේ තමයි මෙතන හුඟක් වෙලාවට අපිට එන්නේ. සමහරට තේරෙනවා දැන් මගේ හිත කොහෙවත් දුවන්නේ නැති බව. එතනින් තමයි විචිකිච්ඡාව නැති වෙලා යන්නේ. දැන් දන්නේම නැතුව හුස්ම අරමුණ තුළ සිහිය පවත්වපුවාම එහෙම නැත්නම් ඉතින් අට්ටික සංඥා වෙන්න පුළුවන් කසිනයක් වෙන්න පුළුවන් ඕනම අරමුණක් තුළ මේ විදිහට සිහිය පවත්වනකොට ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක් තුළ අපේ හිත මොකද වෙන්නේ නීවරණ වලින් අයින් වෙනවා එහෙම අරමුණ තුළ සිහිය පවත්නකොට කාමච්ඡන්දේ ඇලෙන අරමුණක් නෙවෙයි, ගැටෙන අරමුණක් නෙවෙයි අපි සිහිය පවත්ලා තියෙන්නේ. ඒ නිසා අපේ හිත ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපේක්ඛා තත්ත්වයකට තමයි ආරය. එතකොට අපේ අරමුණ තමයි මෙතන විතක්කේ කියලා කියන්නේ. එතකොට ਵਿਚාරය කියන්නේ ඒක නැවත නැවත නැවත නැවත සිහි කරනවා කියන එකයි. දැන් හුස්ම රැල්ල ගත්තොත් දිගද කෙටිද කියලා ඒක බලනවා කියන එක තමයි ਵਿਚාරය. එතකොට ප්‍රීතියක් දැනෙනවා කාමයෙන් අයින් වීම නිසා. ඒකට කියනවා නිරාමිෂ ප්‍රීතියක් කියලා. අර ටික යටපත් වෙනකොට මේ ටික දැනෙනවා. මොනවාද යටපත් වෙන්නේ? නීවරණ. දැනෙන්නේ මොකක්ද? දැනෙන්නේ මෙන්න මේ ධානාංග. ධානාංග. දැන් ධානාංග ගත්තාම විතක්ක, විචාර, ප්‍රීති ඊළඟට දැනෙනවා සුඛය. මේ කායිකව දැනෙනවා ඒක සැහැල්ලු භාවයක්. ඒ වගේම ප්‍රීතියක් දැනෙනවා ප්‍රීතිය දැනෙනවා හිතට දැනෙන මුළු කය පුරාවට මේක දැනෙන්න පටන් ගන්න. ඒ තුල හිත එකඟ වෙන්න පටන් ගන්නවා. මේ අංග පහ එක මොහොතකට හරි හරියට මේ විදිහට සිහිය පවත්වාගෙන යන කෙනෙකුට වැඩෙන්න පටන් ගන්නවා. එක මොහොතකට එක චිත්තක්ෂණයක් එක මොහොතක් අසුරක් ගන්න තැනක් වෙන්න පුළුවන්. ඔය හුස්ම රැල්ලක් මත හරි මොකක් හරි මත එහෙම සිහිය පවත්වනකොට එහෙම අපේ හිත ඒ වගේ එක චිත්තක්ෂණයකට හරි මෙහෙම හිත තැම්පත් වෙනවා. හැබැයි ඒක පවත්වන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ හිත නැවත ශබ්දයක් හරි මොකක් හරි ඇවිල්ලා ඒකට හිත යොමු කරපු ගමන්ම අපේ හිත ආයෙත් එතෙන්ද ගිහිල්ලා ආයෙත් හොයනවා අර පරණ කාමච්ඡන්දය ව්‍යාපාදය හොයන්න පටන් ගන්නවා. එහෙම දුවන හින්දා අයපාරක් අපි දැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි මොකද කරන්න ඕනේ මේ ඉන්න තැන ඉන්න තැන ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ මම ඉන්නේ දැන් මෙන්න මේ වගේ නීවරණ යටපත් වෙච්ච තැනක. ඉතින් ඔතෙන්ද කියනවා බුදු පියාණන් වහන්සේ ওই තැනට ගියාම නීවරණ යටපත් වෙලා හිත එකඟ වෙලා ඒ වගේම ධානාංග පහම මතුවනා නම් ඒකට කියනවා පළවෙනි ධානය කියලා. ඉතින් මේ පළවෙනි ධානය කියන්නේ මේ උඩින් යන්න පුළුවන් කියන එකක් නෙවෙයි. ඉස්සල්ලාම ආධුනිකයාට මේ වගේ හිත එකග වෙන එක්තරා මට්ටමක් ඒක සමාධි මට්ටමක් ඇත්තට. ඉතින් මේක මේ ධානය දිනු කරන්න පුළුවන් උඩින් යන්න උනත් ධානය දිනු කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම උඩින් යන්න බෑ කිසි කෙනෙකුට. ඉතින් ඉස්සෙල්ලාම කරන් තියෙන්නේ මේ වගේ පුහුණු වෙලා කාලයක් මේව ප්‍රගුණ කරන්න ඕනේ. ඒක තමයි භාවිතා බහුලී කතා කියන්නේ මේ සමාධිය භාවනා කරනවා කියලා කියන්නේ. එතකොට අර ගත්ත අරමුණ සමාධි නිමිත්ත නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරන එක තමයි භාවනා කරනවා කියලා. එහෙම කරනකොට අපේ හිත හැම මොහොතකම මොකද වෙන්නේ? කාමච්ඡන්දයෙන් අයින් වෙලා, ව්‍යාපාදයෙන් අයින් වෙලා අපේ හිත නිවෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒකයි හිත නිවෙනවා කියලා කියන්නේ. මේකේ දැනෙන සුවේ මුළු කය පුරාවට හිත පුරාවට දැනෙන්න පටන් ගන්නවා. කොච්චර කෑවත්, කොච්චර සින්දු ඇස්සෙව්වත්, කොච්චර විදියට හැපිනෙව්වත් මේක ලැබෙන්නේ නැත. මේ කියන සුඛය මේ කියන ප්‍රීතිය කාමයන්ගෙන් අයින් වීම නිසා ලැබෙන එකක් මිසක් කාමයන්ගේ ඉඳීම නිසා ලැබෙන එකක් නොවනව Taman තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක පච්චත්තම් වේදිතබ්බෝ තමා තුළින්ම මේක අවබෝධ කරගන්න. එතකොට මේ තමා තුළින් අවබෝධ කරගත්ත කෙනා දැන් ඔන්න එයා ඒ තැන පවත්වාගෙන මේ විදිහට දිනු කරනවා නම් එයාට පුළුවන් වෙනවා පළවෙනි ධාන සමාපත්තියට යන්න. ඒතර ධානය වෙනයි පින්නතුනේ ධාන සමාපත්තිය වෙනයි. ධානය කියලා කියන්නේ එක චිත්තක්ෂණයකට හරි අපි අර හිත එකඟ වෙනවා. ඒක දිගට පවත්වාගෙන යනවා කියන එකට තමයි කියන්නේ ධාන සමාපatti. ඉතින් ආධුනිකයා හැම වෙලෙම මේක මොකද වෙන්නේ? එයාගේ අර කාමච්ඡන්ද ව්‍යාපාතයේ හින්දා අර කඩාගෙන යටිනවා. ඉතින් ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න හිත හෙට යනවා. එහෙනම් දැන් ඔය ඇත්තන්ට පොඩි ලස්සන පැහැදිලි වීමක් මෙතනදී සිද්ධ වෙනවා. ඒක තමයි දැන් අපි ඒ වගේ අරමුණකට ගියපුවාම ඔය සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව තමයි පින්නතුනේ අපිට පැහැදිලිව පේනවා මේ සූත්‍ර දේශනාවේ ඒ භික්ෂුන් වහන්සේ නම මජ්ක්‍ධිම නිකායේ තියෙන චූලසුඤ්ඤත සූත්‍රයේ භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාතේ වඩිනවලු. පින්ඩපාතේ වඩිනකොට ඉතින් භික්ෂුන් වහන්සේට මුණ ගැහෙනවා කාන්තාව පුරුෂයෝ ඒ වගේ කට්ටිය පේනවා. ඒ වගේම හරක් බල්ලු කුකුල්ල මිල මුදල් සත්තු ඔය වගේ ඒවා පේනවා යාන වාහන පේනවා ඉතින් මේ කාමයේ සංඥා ඕන තරම් පේනවා ඉෂ්ඨකාන්ත මනාප ඒ භික්ෂුන් වහන්සේ ඒ ටික ඔක්කොම අරන් පින්නපාතේ තරම් ආපව අරන්නේට වඩිනවා නම් ඒ භික්ෂුන් වහන්සේ එතන දැවෙනවා කියන මොන අනිසාද ආන් අර තියෙන ග්‍රාම සංඥා නිසා භික්ෂුන් වහන්සේ ඒව අතහැරියා නම් එයා ඒ සංඥා නිසා දැන් දැවෙන්නේ නැහැ දරතයක් නැහැ හැබැයි යාට දරතියක් තියෙනවා මොකද එතන ඉන්න භික්ෂුන් වහන්සේලා නිසා අරන්නේ නිසා කැලේ නිසා. එතන ප්‍රශ්නේ තියෙනවා මිසක් අර ගාම සංඥායේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ විදිහට වාඩි වෙලා ශුන්‍යාගාරයට හිහිල්ලා එම් නැත්නම් වාඩි වෙලා පල්ලියංකයක ඉන්නකොට ඇත්තටම තියෙන ප්‍රශ්නේ කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා, බෙල් රිදෙනවා. එකට හිත එකඟ තැන් තියාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මිසක් භික්ෂුන් වහන්සේලා ගැන ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නෙත් නැති වෙනවා කොහොමද හුස්ම රැල්ල මත සිහිය පවත්නකොට? ඒ ප්‍රශ්නෙත් නැති වෙලා ඒ දෙවිල්ලත් නැති වෙලා දැන් ඔන්න ඒ කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් අයින් වෙලා මේ වගේ හිත තැම්පත් වෙලා පළවෙනි ධාන මට්ටමටපත් වෙනකොට අන්න අපිට දැන් පළවෙනි ධානය ගැන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ලෝකේ සියලු ප්‍රශ්න නැතිලා තියෙනවා. ඔය වගේ පළවෙනි ධානයේ හෝ එතනින් එහාට උපයාගෙන වාසය කරනවා නම් විතරයි අපේ ඇත්තටම අපිට පුළුවන් වෙන්නේ අර කයෙන් සිදුවන වැරදි වලින් අයින් වෙලා ජීවත් වෙන්න. වචනෙන් සිදුවෙන වැරදි වලින් අයින් වෙලා ජීවත් වෙන්න. අනිත් එක තමයි හිතෙන් සිදුවෙන වැරදි වලින් අයින් වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කාමයෝ නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ සරලවම කියනවා නම් පළවෙනි ධානය හෝ එතනින් එහාට ධාන හා මාර්ගඵල සමාපatti වගේ දේවල් උපයාගෙන වාසය කරන කෙනෙකුට විතරයි. අනිත් කෙනෙක් හැම කෙනෙක්ම හරියට කර්මස්ථානයක් තුළ එහෙම නැත්නම් මේ භාවනාවක් තුළ යෙදෙන්නේ නැත්නම් ඒ අයට මොකද වෙන්නේ? ඒ අය හැම මොහොතකම ඉන්නේ එක්ක දැවීමක, තැවීමක, කාමයෝ තියෙන තැන ප්‍රශ්න ගොඩයි. හැම දෙයක්ම මගේ කරගත්ත තැන නේ හැම තැනම අපිට ප්‍රශ්න තියෙන්නේ. නේද? යුද්ධ කරනවා, රණ්ඩු ගන්නවා, කරගන්නවා, දඬු මුගුරු ගන්නවා මේ මගේ කරගත්ත තැනක. මේ වගේ අතහැරගත් තැනක කිසි ප්‍රශ්නයක් නැහැ මේ වගේ තැනකට ගිහිවිලා ඒ තියෙන අත්දැකීම් යම් කිසි කෙනෙක් ලබා ගත්තා නම් ඒ වෙලාවේ කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබට සක්‍රීය රාජ සංපත්තිය දෙන්නම් ඔය සමාධියෙන් බහින් ලෝකෙන් අයින් වෙන්න කියනවා ඒත් කැමති වෙන්නේ නැහැ මොකද ඒ තරම් මේ හිතේ තියෙන සමාධිය එහෙම නැත්නම් මේ හිතේ තියෙන එකඟතාවය තාමත්ම වැදගත් දෙයක්. ඉතින් මෙන්න මේක කල්පනා කරාම අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ හිත කොච්චර නිවීමක තියනවාද කියලා හිතේ තියෙන කෙලෙස් අවිජ්ජාව දෝමනස්ස දැන් යන අයකනේ කියන්නේ කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං එහෙනම් අවිජ්ජා දෝමනස්ස දෙක නැති කරගෙන මේ විදිහේ ජීවිතයක් පවත්වන්න මේ විදිහට කෙලස් තවන ජීවිතයක් ගත කරන්න මේ වගේ සමාධි නිමිත්තක් කරන් සතර සතිපට්ඨානය තුල ගමන් කරන්න අපිට පුළුවන්. ඒතර පළවෙනි ධානයට ආපු කෙනෙක් ඔය විදිහට නිවිලයි ඉන්නේ. පළවෙනි ධානයට ආපු කෙනෙක් ඒ විදිහට නිවීමක් තියෙන. හැබැයි සම්පූර්ණ නිවිලද තව නැහැ. එයා නිවිලා නැහැ. ඒ විදිහට නිවිලා තියෙනවා. ඉතින් මේ විදිහට කරපු කෙනාට එයාට අර විතක්ක ਵਿਚාර කියන එකක් දැන් හරි අමාරුයි පවත්තන්න. හිතන්නත් එපා දිගයිද කෙටේද සංසිඳිලාද හුස්ම රැල්ල කොහොමද කියලා පළවෙනි ධානයේ ਉਹ හිතන්න තියෙනවානේ. එයාට ඒකත් කරදරයි. මොකද එයාට ඒක හිතෙනවා. ඒ කියන්නේ හිතේටම දැනෙනවා මේකත් මහා කරදරයක්, මේකත් දුකක්. එයා මොකද කරන්නේ? ඒකත් අතහැරිනවා. අතහැරෙනවා අවබෝධ වෙනකොට. අන්න එයාට දැන් ඉතුරු වෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඉතුරු අංග ටික. දැන් ධානාංග පහක් තිබුණා. විතක්ක, විචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට එතනත් දෙකක් අතහැරෙනවා විතක්ක විචාර. දැන් තියෙන්නේ මොනවාද? ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවය. දැන් මොකද්ද ප්‍රීතිය කියලා කියන්නේ? අන්න අර හිතට දැනෙනා වූ සැනසිලි ස්වභාවය. ඉතින් ඒක කාමයන්ගෙන් ඇතිවෙච්ච එකක් නෙවෙයි කාමයන්ගෙන් අයින් වීම නිසා. ඉතින් මේ ප්‍රීතිය තමන්ගේ කය පුරාම ගලන්න පටන් ගන්නවා. ඔය උදාහරණ පෙන්නවා ධර්මයේ හරියට ඒ උදාහරණයෙන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපේ කය පුරාම මේ ප්‍රීතිය ප්‍රීතිය ගලනවා කියලා කියන්නේ හරියට නෙළුම් දණ්ඩක් වතුරේ තියෙනකොට අර වතුර හාත්පසින්ම අර නෙළුම් දණ්ඩේ ගෑවිලා තියෙනවා වගේ මේ කය පුරා මේ ප්‍රීතිය ගලනවා. හැබැයි එක දවසින් මේවා දැනෙන්නේ නැහැ. භාවනා කරන කෙනෙකුට කාලයක් ගියාම තමයි තේරෙන්න පටන් ගන්න. ඉතින් මේ විදියට ප්‍රීතිය දැනෙනකොට එයාට කල්පනා වෙනවා දැන් තමන් ඉන්නේ පළවෙනි ධානයේ නෙවෙයි තමන් ඉන්නේ දැන් දෙවෙනි ධානය කියන බව Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට තුන්වෙනි ධානය කියන තැනට යනකොට හිතට වෙන්නේ Tamanට කයට දැනෙන්නේ ඒක සුඛයක්. හරි සැහැල්ලු භාවයක් අතපයත් නෑ වගේ මේ කය නෑ වගේ ඒ වගේ ස්වභාවයකට තමයි කියන්නේ මේ සුඛයක් කියලා. ඒ සුඛය තුල තමයි එකඟ වෙන්නේ. ඉතින් එතකොට දැන් තියෙන්නේ සුඛයක්. ඒ සුඛය අල්ලාගෙන ඉතින් දැන් එයා කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී Taman ඉන්නේ ඒ විදිහේ තුන්වෙනි ධානයක බව. මොකද එහෙම නැත්තම් නැවත වතාවක් ඒ පුජ්‍යලයාගේ හිත අර වගේ කාමයක් ආවොත් මොකක් හරි එකක් ආවොත්, ශබ්දයක් ආවොත් එයා ආයෙත් පයින්නා ඒකට. ඉතින් අර වගේ තැනක මෙහෙම ඉන්නවා කියන එක දිගට පවත්වනකොට කොහොම හරි අපිට එතන ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද අපේ හිත හැම වෙලේම ඉතින් පුරුදු කරලා තියෙන මුළු සසරෙම අර කාම අරමුණු සඳහා නිසා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි ඉන්න බැරි. ඊළඟට අපි ඒ විදිහට ඉන්නකොට දැන් සුඛයක් තුල ඉන්නවා ඉස්සෙල්ලා තිබුණු කයේ තිබුණු ඒ දරතයන් කය රිදෙන ඒවා කොන්ද රිදෙන ඒවා බෙල් රිදෙන ඒවා ඕවා ගැන දැන් කාණක් මොකක්වත් නැහැ දැන් සුඛයක් තියෙනවා ඒ සැහැල්ලුව තුල ඉතින් මෙයාට ඉන්නකොට කල්පනා වෙනවා මෙන්න මේ සුඛයේ කොයි වෙලේ හරි කඩාගෙන බිමට වැටෙන බව යාට තේරෙන්න පටන් ගන්නවා ඒ සුඛයේ කොයි වෙලේක හරි කඩාගෙන වැටෙනවා නම් පින්නතුනේ එහෙනම් මෙයා කල්පනා කරන්න ඕනේ වෙලාවේට මේ සුඛය අය දුකේ දුක්ඛයක් බවට පත් වෙනවා. එහෙනම් එතනදී එයා කල්පනා කරනවා මට මේ සුඛත් එපා අර කියන දුකත් එපා කියලා. එහෙනම් සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා එහෙනම් එයා උපය ගන්නවා චතුත්ථ ධානය කියන එක. ආන් ඒක තමයි උපේක්ඛාව කියලා කියන්නේ. දැන් එයා මේ රූපයේ පිළිබඳ උපේක්ඛාවක් අල්ලාගෙන තමයි එයා ඉන්නේ. ඉතින් ඔය හිතකට තමයි පින්නතුනේ ඇත්ත තේරෙන්නේ. මොකද අපි ඇලෙන ගැටෙන හිත ගෝ අඩු වෙලා සියුම් වෙලා හැබැයි නැතුව නෙවෙයි. ඇලෙන ගැටෙන හිතේ ගා කඩු වෙලා සියුම් වෙලා තියනාට සම්පූර්ණයෙන්ම ඇලෙන ගැටෙන හිත නැති වෙලා නැහැ. මෝහය තියෙනවා උතන. තණ්හාව අඩු වෙලා තිබුණාට තාම මෝහය තියෙනවා. දැන් අපි වතුර ඉහගෙන ඉහගෙන ඉහගෙන ලිඳක ඉහගෙන ඉහගෙන වතුර උනන ලිඳක ඉහගෙන ඉහගෙන ගියපුවාම වතුර අන්තිමට කන් හැන්දට ගන්න හරි ටිකක් හරි තේනවා කවදා හරි ඒක අර පුච්චලා ඉවර කරා වගේ නේද හරියට වළඳක් පිච්චුවා වගේ වතුර ඉවර කරන්න බෑ එනවා ඉතින් ওই සමතේ ස්වභාවය එහෙමයි ඒ කියන්නේ කරනකොට හොඳයි කරපු නැති ගමන් ආයෙත් මොකද වෙන්නේ ආයෙත් ආපහු අර වතුර පිරෙනවා වගේ ඉතින් ওই හුඟක් ආයෙත් අනේ මම නම් ඉස්සර හොඳට භාවනා කරගෙන හිටියා අනේ මට දැන් මේ දවස්වල හරීම හිතට කරදරයි හරි ප්‍රශ්න දැන් ආයෙත් මගේ භාවනාව කැඩිලා කියලා කියන්නේ මොකද්ද? ඒ වෙලා තියෙන්නේ නැවතත් අර ඇතුලේ වතුර ටික පිරিলা තියෙන්නේ. පිරিলা තියෙන්නේ. ඉතින් එතකොට මේක ඇත්තටම මේ වෙන්නේ දැන් දන් දෙන වගේ අවස්ථාවකත් හිත පැහැදිනා නේද? හිත පිරිසිදු වෙනවා. එතකොට අපේ තණ්හාව එතන අර බැඳගෙන වගේ තදංග වශයෙන් දාන දීලා ඉවරච්ච ගමන් අය ඒක ඉවරයි. ඒ මොහොතට හොඳටම තියෙනවා හිත ඊට පස්සේ ඉවරයි. ධානයක් වගේ එකක් ඊට වඩා හොඳට පවත්වන්න පුළුවන් ධානවල ඉන්නකොට හරිය හොඳයි ඒකට විස්කම්බන වශයෙන් තමයි තියෙන්නේ ඉතින් අන්න එතනදී එයාගේ හිත හුඟා කරට වඩා හුඟක් හොඳට තියා ඉන්න පුළුවන්. ඉතින් එක දවසක සමාධියක් හොඳට දියුණු කරගත්තොත් එහෙම ඉතින් ඒ දවසේම උදේ පැයක් හරි මේ විදිහට සමාධියක් ඇති කරගත්තොත් මුළු දවස පුරාවට වගේ ඉන්න. හැබැයි ඊළඟ දවසේ නෑ. ඉවරයි. ඊළඟ දවසේ කරේ නැත්නම් අර තියෙන හිත නැති යනවා. ඊට පස්සේ මේ හිත ඉතින් එහෙනම් දැන් පැහැදිලි වෙනවා. හැබැයි සමාධියත් එතකොට සංකත ධර්මයක් නේ. සමාධිය කියන එකත් මොකද්ද? සංකතයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකත් ඇති වෙලා නැති වෙලා නැහැ. ඒ කියන්නේ සමාධියටවත් අපි ඇලෙන්න ඕනේ නැති බව මෙතන පේනවා. දැන් මේ ගිහිල්ලා සමාධියක් ඇයි අපි අල්ලන්න ඕනේ නැත්තේ කියලා මේ කතා කරන්නේ ඊට පස්සේ. ඉස්සලා සමාධිය ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ සමාධිය ඇති කරගෙන සමාධියේ ඉන්නකොට ඒකට ඇලෙන්න අවශ්‍යතාවයකුත් නැති බව Tamanට තේරෙනවා. නැත්තම් හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි බුදු පියාණන් වහන්සේ දැන් මේ විදිහට සමතේට අරන් ගිහිල්ලා අපි සමතේ තුල අල්ලලා බැඳලා තිබ්බේ නැහැ. සමතෙන් එහාට අපි අරන් ගිහිල්ලා ලෝකේ යථාර්ථයේ විදර්ශනාවට අපේ හිත යොමු කරවලා තියෙනවා. හැබැයි ආලාර කාලා මුද්දකරාම් පුත්තලා ඒක තුල මෙල්බාගෙන ඒක සුඛයි කියලා අල්ලගෙන හිටපු නිසා ඒගොල්ලොන්ට ඒක දුක්ඛයක් කියන එක පෙවුනේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරා මේ හැමතැනම තියෙන්නේ දුක්ඛේම තමයි කියලා. ඉතින් මේ මොන ධානයට ගියත් දුකයි කියන එක තේරෙන නිසා තමයි අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න බෞද්ධ වශයෙන් මේ සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන පුජ්‍යලේ වශයෙන් එතනින් ගැලවීම අපි ඇති කරගන්නේ ඒකයි. දැන් එතකොට පැහැදිලිව පේනවා මේ චතුත්ථ ධානයට ගිහිල්ලා ඒ පුජ්‍යලයට පුළුවන්කමක් ලැබෙනවා ඒ චතුත්ථ ධානයෙන් පස්සේ ඒ හිත ඇත්ත දකින්න. ඉතින් ඊට පස්සේ තමයි ආවේ නාම රූප ධර්මතාවයන් කය සහ සිතේ ස්වභාවයන් පිළිබඳ ඇත්ත දැකලා විදර්ශනා නුවණින් ධර්මයේ කල්පනා කරලා කය කියන රූපය මොකද්ද කියන එක තේරුම් ගන්නවා. හිත කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්නවා. ඉතින් මේ හිතෙත් කයෙත් සතෙක් පුජ්‍යලයක් මමෙක් නැති බව යම්කිසි කෙනෙක් අවබෝධ කරගත්තට පස්සේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් බවට කල්පනා කරගෙන එයා මේ තියෙන බැඳීමෙන් නිවෙන්න පටන් ගන්නවා අන්න ඒ කුජලයට කියනවා පඤ්ඤා විමුක්ත කුජලය කියලා. පඤ්ඤා විමුක්ත. ඇයි පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ? චතුත්ථ ධානය දක්වා දියුණු කරගෙන ඒ ඇති කරගත ශක්තියෙන් තමයි අනිත් විදියට අපේ විදර්ශනා වඩන්න පටන් ගත්තේ. ඒතකොට සමතේකුත් තියෙනවා එතන විදර්ශනාවකුත් තියෙනවා. තව කණ්ඩායමක් ඉන්නවා රූපාවචර ධානය හතර විතරක් නෙවෙයි. දැන් ඔය කියපු පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුත්ථ ධානය මේවට කියන මොන ධානද? රූපාවචර ධානය. ඒ රූපාවචර ධානය විතරක් නෙමෙයි අරූපාවචර ධානය ඇති කරගන්න පුජ්‍යලොත් ඉන්නවා. එතකොට ඒ අරූපාවචර ධානය ඇති කරගෙන අරූපාවචර ධානය දිනු කරගෙන රූපාවචරත් එක්කම මේ දෙකම දිනු කරගෙන නිවන පුජ්‍යල කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට කියනවා ඒ කියන්නේ නිවන් දකින්න පුජ්‍යල කණ්ඩායමක්, රහතන් වහන්සේලා කණ්ඩායමක්. ඒ අයට කියනවා උබතෝ භාග විමුක්ත. මේ අට සමාපatti දිනු කරගත් අයට තමයි ඔය ප්‍රාතිහාරයන් වගේ දේවල් පාන්න පුළුවන් කියලා දේශනාවල සඳහන් වෙන්නේ. ඉතින් කොහම වුණත් මේ අට සමාපatti වල දැන් රූපාවචර ධානයක ඉන්නකොට රූපාවචර ධානයක ඉන්නකොට අපි රූපයේ හතරෙන් ධානයට ගියත් රූපයේ පිළිබඳ උපේක්ඛාවක් තමයි ඇති කරගෙන තියෙන්නේ. දැන් අපේ මේ කය කියන රූප කය කියන්නේ රූපයක්නේ. මේ කය කියන රූපය ගැනත් අපි උපේක්ඛාවක් තමයි එතන ඇති කරගෙන ඉන්නේ. ඉතින් එතකොට මේ උපේක්ඛාවත් සංකතයි මේ උපේක්ඛාවත් මෙහෙම රූපයේ පිළිමඟ තියෙන උපේක්ඛාව ඒකත් අපි යම් කිසි විදිහකින් අතහැරියොත් රූපය සම්පූර්ණයෙන් පින්නතුන අතහැරෙනවා. ඒතර රූපය සම්පූර්ණයෙන් අතහැරුණාම ඉතුරු වෙන්නේ මොකද්ද හිස් ස්වභාවය. ඒ රූපය බැහැගෙන ඉන්නේ මොකක් තුළද? ආකාශය තුළ. දැන් මේ ගොඩ නැගිල්ලක් මෙතන තියෙනවා. ඔය ඇත්තන්ගේ ගෙවදර කියන්නේ ගොඩ නැගිල්ලක්. ඔය ගොඩනැගිල්ල ඔතන හැදුවේ නැත්නම් හුලනුත් හුලඟක් නැත්නම් වාතයක් නැත්නම් ඔතන හිස් නේද? එහෙනම් එතන හිස් කියලා කියන්නේ රූපය අපි අතහැරියා නම් එතන ඇති වෙන්නේ මොකද්ද? හිස් ස්වභාවය. එහෙනම් අන්නේ හිස් ස්වභාවයට කියන මොන ධාතුවද? ආකාශ ධාතුව. එහෙනම් යම්කිසි කෙනෙක් අර හිස් ස්වභාවය තුළට හිත එල්බෙනකොට අර රූපාවචර ධානය වලින් එයා බහිනව කහටද? අරූපාවචර ධානය. ඒකට කියනවා ආකාසං ඥායතනය කියන. ආකාසඤ්ඤායතනය. එතකොට ඉස්සෙල්ලා මෙයා දැනුවත් වෙලා හිටියා රූපය. දැන් මෙයා දැනුවත් වෙලා තියෙන විඤ්ඤාණ මේ මේ ආකාශය. එතකොට මේ දැනුවත් උනේ මොකෙන්ද කියලා කල්පනා වෙනකොට කෙනෙකුට ඒ ආකාශය අනන්ත වූ ආකාශයත් මෙයා දැනුවත් වෙලා තියෙන්නේ මොකෙන්ද විඥානය විඥානයේ තියෙන ශක්තියෙන් එන්නේ දැනුවත් වෙනවා රූපය දැනුවත් වෙනවා ඉස්සලා රූපය දැනුවත් වුණා දැන් දැනුවත් වෙනා මොකද්ද ආකාශය. ඒතකොට ආකාශය දැනුවත් වුණා කියන තැන අපිට කල්පනා වෙනකොටම මේ දැනුවත් කියන ශක්තිය තුළ හිත එක ඒ දැනුවත් කියන ශක්තිය තුළ හිත එක අන්නේ දැනුවත් ශක්තියට අපි කියනවා විඥානය කියලා. එහෙනම් දැන් ඉන්නේ දැනුවත් කියන ශක්තිය තුළ හිත එකඟ වෙලා. ඒකට කියනවා විඥානංචා යතනෙ. එතකොට ආකාසඤ්ඤායතනෙ විඥානංචා යතනෙ. දැන් ඔන්න දැන් අරූපාවචර ධානය දෙකක් ගැන කතා කරනවා. ඒතර විඥාණයෙන් අපි දැනගත්තේ මොනවාද? විඥාණයෙන් හැම වෙලේම දැනගන්නේ එක්ක ඒ කියන්නේ ඇත්තටම සංඥාවක් දැනගෙන ඉන්නේ. එක්ක සුඛ සංඥාවක්, එක්ක දුක සංඥාවක්, එක්ක අදුක්කම සුඛ සංඥාවක් මොකක් කරේ සංඥාවක් තමයි ඔයල්ලා ඉන්නේ. එහෙනම් මේ විදිහට සංඥාවක් අල්ලාගෙන ඉන්නකොට තමන්ට කල්පනා වෙනවා මේ සංඥාව කියන්නේ මොකක් වගේ දෙයක්ද? බුදුහාමුදුරෝ දේශනා කරනවා සංඥාව කියන්නේ මිරිගුවක් වගේ දෙයක්. සංඥාව කියන්නේ මිරිගුවක් වගේ දෙයක්. එහෙනම් මේ සංඥාව එහෙම තියනවා කියලා පෙවුනට එහෙම දෙයක් නැහැ. දැන් අපි රූපේ බලන්නකො. මේ ස්ත්‍රී පුරුෂය මේ පුටු දෙස් මෙහෙම පේනවා. ඉතින් මේවා ඔක්කොම අපේ ගලවලා කඩලා බලපුවාම එහෙම එකක් එතන නැහැ. එහෙනම් සංඥාව කියන්නේ මිරිගුවක්. එහෙනම් මෙයාගේ හිත ඊට පස්සේ විඥාණය අල්ලා ඉන්නේ සංඥාවක්. එහෙනම් මෙතන සංඥාවක් කියලා එකක් නැත කියලා කල්පනා වෙනකොට නත්ති කිංචි කියලා එයාගේ හිතපත් වෙනවා ඒ සංඥාවක් නැති තැනට. ඒකට කියනවා ආකින්චඤ්ඤායතනය කියලා. ඉතින් ආකින්චඤ්ඤායතනේ ඉන්නකොට පින්නතුනේ සිද්ධ වෙනවා ආකින්චඤ්ඤායතනේදී මොකක්වත් නැහැ කියලා තමයි ඉන්නේ. ඉතින් නැහැ කියලා ඉන්නකොට එයාට තව ගැඹුරට යනකොට කල්පනා වෙනවා සංඥාවක් නැහැ කියලා මම මෙතන හිටියට සංඥාවක් නැත කියලා සංඥාවක් තියනවා කියලා. එතකොට ඇත්තම කතාව යාට හිතනවා මොකද්ද සංඥාවක් නැත කියලා සංඥාවක් තියනවා නම් එහෙනම් සංඥාවක් ඇත්තෙත් නැත නැත්තෙත් නැත කියලා නේව සංඥා නා සංඥායතනෙ කියන හිත යොමු වෙනවා ඒ තුල හිත තැම්පත් වෙනවා. එතකොට මෙන්න මේ හතරට කියනවා අරූපාවචර ධානය. එතනදී එක සංඥාව එක්ක ආකාශ සංඥාව එක්කෝ විඥානංච ආයතන සංඥා එක්කෝ මොකක්වත් නැහැ කියන සංඥා එක්කෝ සංඥාවක් ඇත එහෙම නැත්නම් සංඥාවක් නැත කියන සංඥාව ওই ටික තමයි තියෙන්නේ. එතකොට නේව සංඥා නා සංඥායතනෙට ගියකොම සංඥාව හරීම සියුම් වෙලා තියෙන ගොඩාක් සියුම්. එතකොට අපි දෙවෙනි ධානයට යනකොට විතක් ਵਿਚාර අතහැරෙනවා. මොකද අර ඉස්සලා රූපය ගැන විතක් ਵਿਚාර තිබ්බ ඒවා අතහැරුණා. ඊළඟට හතරවෙනි ධ්‍යානයට යනකොට ආස්වාද ප්‍රස්වාදේ සංසිඳෙනවා. එතකොට කාය සංස්කාර සංසිඳෙනවා. වචී සංස්කාර සංසිඳුණා දෙවෙනි ධ්‍යානයේදී. හතරවෙනි ධ්‍යානයේදී සංසිඳෙනවා මොකද්ද? මේ අපි කතා කරන මේ ආස්වාද ප්‍රස්වාදේ කාය සංස්කාර. දැන් ඉතුරු වෙලා තියෙන තව එක සංස්කාර වර්ගයක්. ඒක තමයි චිත්ත සංස්කාර. එතන මේ චිත්ත සංස්කාර කියන ඒවා තියෙන වේදනයි සංඥා. දැන් සංඥානේ තියෙන්නේ. ඉතින් සංඥාත් දැන් එන්න එන්න මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා සිවුම් වෙලා ගිහිල්ලා අන්තිමේට කොයි මොහොතක හරි හරියට මේ සංඥාව කියන එක නිට්ටයයි නෙවෙයි මේක අනිත්‍ය දෙයක් කියන කල්පනාවට ඔය සම්මාදිට්ඨිය ඇති කරගත්ත කයට එහෙම කල්පනා කරන්න පුළුවන්කමක් තියෙනවා මෙතෙන්ද ගියාම. එතකොට මොකද වෙන්නේ? හරියට අපේ වාහනයක් ඈතින්නම් ප්‍රපාතයකට ඈතින් බ්‍රේක් ගැහුවා නම් ඒ වාහනේ ඇදිලා ගිහිලා අර ප්‍රපාතයට වැටෙනවා වගේ ඒ වේදනා සංඥාවක් නැතු වෙනවා. අන්න එතනින් අර පල්ලහට යටිනවා වගේ එකක් වෙන එක තමයි කියන්නේ Nirodha Samapatti කියලා. එතන කිසිම සංඥාවක් නැහැ. වේදනා සංඥා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. හැබැයි ඒක පවත්තන්න ඉතින් මේ අනාගාමි අරහත් වගේ தත්වයන් වලටපත් වුනහම මේක හොඳට පවත්තන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි Nirodha Samapatti කියන්නේ නිවන නොවන බව තේරුම් ගන්න. මේක සංකත ධර්මයක්. අසංකතයක් නෙවෙයි. ඉතින් ඔය හත්වෙනි ධානය තමයි හරහා අනිත්‍ය කල්පනා කරනවා නම් අනිමිත්ත චේතෝ විමුක්තිය හරහා එයාට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතන දුක්ඛය කල්පනා කරනවා නම් යම්කිසි කෙනෙක් එයාට අප්‍රනිහිත චේතෝ විමුක්තිය හරහා නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතනදී ඒ තියෙනා වූ සමාධියේ අනාත්මතාවය කල්පනා වෙලා අවබෝධ වෙලා එයාට පුළුවන් ශුන්‍යතා චේතෝ විමුක්තිය හරහා නිර්වාණය සාක්ෂාත් වෙනවා. මේ වගේ අෂ්ට සමාපatti දිනු කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න ක්‍රමයට කියනවා මොකක්ද? ඒකට කියනවා උබතෝ භාග විමුක්ත. පඤ්ඤා විමුක්ත සහ උබතෝ භාග විමුක්ත කියලා නිර්වාණය සාක්ෂාත් කරගෙන හිත නිවා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ හිත නිවා ගැනීම සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් කොහොම වුණත් ওই මූලික අවස්ථාවේදී ආස්වාසිය ප්‍රස්වාසිය අල්ලාගෙන අර ධානයේ ධානය ඇති කරගත්තාම ඒ ඇති කරගන්න ධාන සමත සමාධිය කියලා අපි හඳුන්වනවා. නමුත් අපි විදර්ශනා කමටහන් අරන් ඒත් එතනත් හිතක් විචාර පවත්වනවා. දැන් විදර්ශනා භාවනා කරනකොට පටික්කුල මනසිකාරේ කේසාලෝමානකා දන්තා කියලා ඒවා පවත්වනකොටත් එතනත් අපි මොකද්ද පවත්වන්නේ හිතක්ක විචාර. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට කල්පනා කරගෙන ඒවා එහෙම පවත්වනකොට එයාගේ හිත ධානය වලටපත් උනාට මොන ධානයේද ඉන්නේ කොහොමද අපි පවත්න්නේ ධාන අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් සමතේ වැඩුවාම ධාන අල්ලා ගන්නවා විදර්ශනා වඩනකොට ධාන අල්ලා ගන්නෙ නැහැ. එතකොට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි විදර්ශනා විතරයි වඩන්නේ අපි නම් ධාන වඩන්නේ නැහැ කියලා. නමුත් ඒ විදර්ශනා වඩන කෙනත් දන්නේ නැති වුණාට ධාන වඩනවා දන්නේ නැතුණා එයාලා ධාන අල්ලන්නේ නැති එකයි වෙන්නේ. ඉතින් අනික් කෙනා ධානය වැඩනවා එයා ධානය ටිකක් වශී කරගෙන ධානය ටිකක් හැඩගහගෙන සමතයත් එක්ක විදර්ශනා කරන කෙනාට ධානය වෙන වෙනම දැනෙන්නත් පටන් ගන්නවා. හැබැයි සමතේ විතරක් කෙනෙක් වඩලා හිත නිවා ගන්න ගියාට එයාගේ හිත නිකන් අර මොකද පල්හැට අර බෝලයක් තද කරන වතුරේ ඉන්නා වගේ ඒ මොහොතේ හොඳයි අතහැරපු ගමන් අයෙ මතුවෙනවා. ඒ කියන්නේ සමතේ විතරක් වඩලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. සමතේ පදනම් කරන්න ඕනේ මොකේද? විදර්ශනාව සඳහා. එතකොට මෙහෙම කරගෙන යනකොට බලන්න පින්නතුනේ අපි කොහෙද යන්නේ කියලා. අපි කොහෙද යන්නේ මෙහෙම කරගෙන යනකොට මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව මේ කියන ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට අපේ තියෙන අකුසල කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක අයින් වෙනවා මේ වගේ දිගට සමාධිය වඩනකොට. එතකොට ඒව අයින් වෙනවා කියලා කියන්නේ තව තව සමාධිය ශක්තිමත් වෙනවා. සම්මා දිට්ඨියක් නැත්නම් අපි කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ සම්මා සංකප්පයකට යන්න. දැන් බලන්න සම්මුති වශයෙන් අපි සෑම සියලු දෙනාටම සම්මුති වශයෙන් මේ ජීවිතය තුළ අයින් වෙනවා කියලා කියන්නේ දැන් අර අරඤ්‍යගත වෙලා, රුක්කමූලගත වෙලා, ශුඤ්ඤාගාරගත වෙලා මේ යම්කිසි අවස්ථාවකදී මෙතනින් අපිට අයින් වෙන්න ඌමනාවක් ඇති වෙනවා කියලා කියන්නේ එතෙන්වත් යම්කිසි සම්මාදිට්ඨියක් ඕනේ. මේ ලෝකයේ දුකයි කියන සම්මාදිට්ඨිය දැකපු කෙනෙක් තමයි අතහරින්න පටන් ගන්නේ. එතකොට මේ අතහැරීම යම් කිසි කෙනෙක් කරනවා කියලා කියන්නේ ඒක නෙක්කම්ම සංකප්පය. දැන් ආස්වාසයේ ප්‍රස්වාසයේ තුල සිහිය පාත්නවා කියලා කියන්නේ අපි කාමච්ඡන්ද ව්‍යාපාද වලින් අයින් වෙනවා. එතනත් නෙක්කම්මේ තියෙන්නේ. එහෙම ගිහිල්ලා පළවෙනි ධ්‍යානයට යම් කිසි කෙනෙක් ගියා කියලා කියන්නේ එතනත් හිත නිවිලා තියෙනවා. ඒ නිවිලා කියනවා කියලා කියන්නේ නෙක්කම්ම සංකප්පේ. ඉතින් ඔය විදිහට අතහැරලා අතහැරලා අතහැරලා අවසානයේට මේ මුළු හිතම අතහැරලා දාපු දවසට හිත නිසානේ අපි දුක විඳින්නේ. එහෙනම් මේ හිත නිසා විඳින දුක නැති කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙනම් හිත නිවා ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ සමාධිය ඇති කරගන්න ඇති කරගන්න අපේ හිතේ නෙමෙනවා. හිතේ හැම වෙලේම එහෙට මෙහෙට දුවන ගති තියෙනකොට තමයි අපේ හිත පුදුම විදිහට දුක්ඛයටපත් වෙලා අපි මේ සංසාරේ ගමන් කරන්නේ. එහෙනම් පැහැදිලිව පේනවා මොකක්ද මේ සමාධිය? සමාධිය කියන්නේ හිත එකඟ කරගත්තා. කුමක් තුළද හිත කර එකඟ කරගත්තේ? ලෝකේ ඇලෙන්න නෙවෙයි, ලෝකේ ගැටෙන්න නෙවෙයි. මේ නිවන සඳහා හිත එකඟ කරගත්තා. සමාධි නිමිත්ත වශයෙන් එහෙනම් අපි පවත්න්නේ මොකද්ද? පවත්තන්න ඕනේ මේ සතර සතිපට්ඨානයමයි. සතර සතිපට්ඨානේ පවත්වන්න නම් අපි නිතරම මොකද කරන්න ඕනේ? අපි මේ සතර සම්‍යක් ප්‍රදාන වීරියම තමයි එතනින් වැඩෙන්නේ. මොකද්ද? පාපයන්ගෙන් අයින් වෙලා කුසලයන් දියුණු වෙන එක තමයි එතන වෙන්නේ. එහෙනම් මේක භාවනා කරනවා කියලා කියන්නේ මේ කටයුත්ත දිගින් දිගට සිද්ධ කරනකොට නිවෙනවාද නැද්ද කියන එක තමයි කල්පනා කරගන්න ඕනේ. එතකොට මෙහෙම නිවීමක් තමයි සිතේ නිවීමක් කියලා කියන්නේ. ඒ නිවීම සදාහටම නිවීමක් බවට පත් වෙනවා අපි අරහත්ත්වයට පත් වෙන දවසට එනහන් මේ සමාධිය පිළිබඳ කරපු දේශනාව මේ සෑම සිළු දෙනාගේම නිවීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා